ඒක අපේ අරමුණ මේ අපි දැන් මේ රූප පිළිබඳව ඉගෙන ගැනීමේ ප්‍රධාන අරමුණ ඇත්තටම අර සත්‍යක සක්කාය දිට්ඨිය කියන එක නැති කරගන්න තමයි මේකේ මේකේ මූලික සක්කාය දිට්ඨිය දුරු කිරීම වගේම ඉතින් තවත් අපට අමතර ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ අමතර ප්‍රයෝජන තමයි අර විදිහට තේජෝ කසිනේ ආදී දියුණු කළාට පස්සේ ආපෝ කසිනේ වායෝ කසිනේ ඒවා දියුණු කරාට පස්සේ අපට ඕනනම් පුළුවන්කම තියනවා ඒ පුද්ගලයාට 이르දි ප්‍රාතිහාරය දක්වන්න. ඒ කියන්නේ නැති දේවල් මවන්න පුළුවන්. එතකොට සූක්ෂම දේවල් ඇති කරන්න පුළුවන්. තියෙන දේවල් කුඩා කරන්න, ලොකු කරන්න. ඉතින් ඒවා නිවනට අදාළ කාරණා නෙමෙයි. හැබැයි මේ කුසලතාවයන් ඕනනම් ප්‍රගුණ කරන්න පුළුවන් මේ සූක්ෂම බව හරියට අල්ලගත්තා ඊට පස්සේ. ඒ නිසා ඒවා ඒවා අමතර ඥානයක්. ඒ එතකොට ඒවට ඕනනම් යන්නත් පුළුවන් නැත්නම් මේකේ සත්වයේ පුද්ගලයෙක් නැති බව තේරුම් අරගෙන සක්කා දිට්ඨිය දුරු කිරීම සඳහා ඒක උපයෝගී කරගන්නත් පුළුවන්. මේ දෙකම කරන්නත් පුළුවන්.